ආනි කියලා සූත්‍රයක් තිබෙනවා මේ මෙසේ දැක්කේ सुमेर को दिख हुए भर से दिख हो अनाद समाधाना जैसे सुसंतात भागत भाषता गंभीरा गंभीरा था लोकुत्तरा शून्य से पटिसमुत्था तेषु भयमानेषु न सुश्रुतिष्ठन्ति न शोतनोधिष्ठन्ति न अन्यातिष्ठम् उपक्षापिष्ठन्ति न च ते धर्मे उभये එවද මේ සත්සන් දික්ඛුරේ සත්සංකාමං කපහක භාසිතානං ගම්දේවානං ලෝකුත්තරාණං ශුන්‍යත පටිඋත්ථානං අන්තථානං භයිස්සති මේ අදහස් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සත්සංගා සූත්‍ර වල ඇතුළත් වන ගම්දේවා ගම්දේ රක්ෂා ගැඹුරු වූ සඳුරු අරුත් ඇත්තා වූ ලෝකුත්තර ශූන්‍යක සංඥා ලෝකුත්තර නැත්නම් නිර්වාණ මාර්ගයේ දැනුම් කරන ලබන්නා වූ ශුන්්‍යත පක්ඛානුස්සා ශූන්‍යතාවේ දක්වන ලබන ධර්ම දේශනා ඒ සුභාන්‍ය මානේ සූපවත්වන කල්ද දේශනා කරන විට මේ නිසුන් නැසුසු සම්පින සෝතන් නෝදහන්ති මේ හොදට අහන්නේ එහෙම කම් දෙන්නේ නැහැ ඒ ධර්මයේ ගත යුතුයි කියලා නමන්නේ සංදී සිතන්නේ නැහැ. මෙන්න මෙවැනි කාලයක් මහණෙනි අනාගතයේ උද්ගත වෙනවා. එන්න මේ කාලයේ උද්ගත වූාට පසු මහණෙනි මේ ගැඹුරු ගැඹුරු අර්ථස්ථා වූ සතහාගත භාෂිතෝ සංජේත පට්ඨංසෝ ලෝකෝත්තර පට්ඨංයතෝ නියම ධර්ම දේශනා අන්තර දානම් භවිෂ්‍යති නැති වී යනවා. ඇත්ත වශයෙන්ම අපිට වැටෙන්නේ මේ විජය එදා බුදුරජාණන් වහන්සේ අනාගතයේදී සිදුවෙනවා යයි නුවණින් දැකවදාළ ඒ විජය දැන් උදා වී යන උදා වී යන එන බවයි. බොහෝ විට සම්මත පක්ඛානුත් ධර්ම දේශනා අපට අසන්නට ලැබෙන්නේ නැහැ. අනිත් පැත්තට එවැනි දේශනා කළ බොහෝ දෙනෙකුට ඒවා තේරුම් ගැනීමට හැකියාවක් නැහැ ඒවා අහන්නෙත් නැහැ. මා කල්පනා කරනවා මේ පින්වත් අය ඒ ධනෙහි දහ නොගෙනෙන පින්වත් පිරිසක්ට මේ ශුන්‍යත පක්ෂානුත් ධර්ම දේශනාව හොඳින් අහුම්කම් දෙනවා ඇතේ කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනාවට වදාළලා තිබෙන්නේ නිස්කරණක්ඛාය නෝබහනක්ඛාය. මේ සංස්කාර දුකින් ඈත් වීම සඳහා පමණයි නෝ ගහනස්සාය ග්‍රාමණය කිරීමට උපාදාන කිරීමට නෙවෙයි. එම ධර්මයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කොට වදාරලා තිබෙන්නේ න අල්ලියේස න තේලායේස න ධනායේස න මමායේස මහණෙනි මේ ධර්මය න අල්ලියේස ධර්මයේ කෙරෙහි ඇලෙන්නට එපාය න තේලායේස මේ පොඩි ළමයන් දෙන්නම් වගවල දැනුම් කරන්නාසේ ඒ පොඩි ළමයි දෙන්නම් බඩු සබා ගන්න ආසේ මේ ධර්මයේ ඇලුම් කරන්නට එපා ඒ සබා ගන්න එපා ඒ. දැන් ධනායේස මෙම ධර්මය මසුරන් ධනෙ රැස් කරන්න ආසේ සබාගත උත්සාහ නොවේ. නම මමයේස මේ ධර්මය මම කියලා මගේ කියලා ගන්නට එපාය. මේ අදහසේ තීතලා මේ ධර්මය මේ තින්වත් අහන්නට ඕනේ. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සමයේ ධර්මයේ දේශනා කරන විට ඒ ධර්ම ශ්‍රවණය කරන අතරතුරදීම බොහෝ කෙනෙක් නිවනින් සැනසුණා. අද මේ පැත්තේ බොහෝ දුරට නැහැ. මේ පින්වත් සිතන්නට පුළුවන් එක පාරමී ශක්තියෙන් අතපත් පෝෂිත වූ අය සිටියා. අද එවැනි පාරමී ශක්තිය නැති අය ඒ තරම් පාරමී ශක්තිය සිටින අය නැති ඒකේ සත්‍යයක් තිබෙනවා. ඒ අදත් එවැනි පාන්නේ පුණ්‍ය ශක්තියෙන් හදවත් පෝෂිත වූ ඒ පාන්නේ පුණ්‍ය ශක්තියෙන් ඇති සින්වත් තිබෙනවා. අප පසුගිය අවුරුද්දේ සමාරක්ෂණ කාලයේ තුල කන්බද ධර්ම දේශනා අසන ගමන් 20ක් තුනකට අධික පිළිසෙකට නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්නට හැකියාවක් අත් වුණා. මා මේ කතාව ප්‍රකාශ කළේ මේ සින්වත් අය අතුරින් සමහර විට සමහර කෙනෙක් සිටින්නට පුළුවන් මේ ධර්මයේ ශ්‍රවණය කරන ගමන්ම නිවන අවබෝධ කළ හැකි එවැනි කාරණේ පුණ්‍ය ශක්තියක් ඇති අය. විශේෂයෙන්ම ඒ අය උනත් කරවීම සඳහා අන්න සවතවත් පුදින් මේ ධර්මයේ ඇසයි කියන අම්පරමාර්ථයක් මුදුන්පත් කරගෙනයි අපි මේ අදහස ප්‍රකාශ කළේ අතෝපවාදයේ කීමට පටපල්සනාව කියන්නේ. එතකොට ධර්මයේ අසන ගමන් නිවන් යෑමට නම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීමට නම් නිවනට යොමු කරන නිවන තුන්වන් කරන ලබන ධර්ම දේශනාවක් පැවැත්වෙන්නට ඕන. එසේ එවැනි ධර්ම දේශනාවක් නැත්නම් ඒ ධර්ම දේශනා අසන කාලයේ තුලදී කෙනෙකුට නිවන සාක්ෂාත් කරන්නට බෑ. ඒක පළවෙනි කාරණාව. අනිත් දෙවන කාරණාව තමයි නිවන අවබෝධ කිරීමට නම් ධර්ම ශ්‍රවණය කරන කාලයේ තුලදීම ඒ කියනු ලබන ධර්මය ඇසීමට තරම් හොඳ ප්‍රඥාවක් සමාධියක් සිද්ධ වෙන්න ඕන. පාරමී ශක්තියක් තිබෙන්න ඕන. පාරමී ශක්තියක් තිබෙන කෙනෙකුට උවත් ඒ ධර්මයේ අහන්නේ කනින් නම් හදවතින් නෙවෙයි නම් ඒ තුළින් මොහොත නිවන සාක්ෂාත් කරන්නට බැහැ. ධර්මයේ හදවතින් අසන්නට ඕනේ. ඒ කියන්නේ ඒ කියන ධර්මය මෙයයි කියලා අවබෝධ කරගන්න අවබෝධ කරගන්න හදවත තුළින් ඒ ධර්මයේ දකින්න දකින්න ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. යම් කිසි කෙනෙක් ඒ ධර්ම ශ්‍රවණය කරන කාලය තුළදීම නිවන සාක්ෂාත් කිරීමට බලාපොරොත්තු වෙනවා නම් ඊට අමතරව මේ සිංහස්කාර සරසන්නට ඕන අර කලින් කියපු කාරණා ටිකත් මේ මේ ධර්මයේ අල්ලන්නට නෙමෙයි මේ අපි යන්නේ මේ ධර්මයේ විස්තරනාත්යෙන් මේ වෙන බණ්ඩට නෙමෙයි යන්නේ විස්තරනාත්යෙන් නිවන් අවබෝධ කිරීමට. එම නිසා අපි සංඥා රැස් කරන්නට යනවා නෙමෙයි. සංඥා රැස් කරන්නට යන කෙනෙකුට මේ ධර්මයේ ශ්‍රවණය කරන කාලයේ තුලදී කවදාවත් නිවන සම්පූර්ණ සමාන්නේ නැහැ. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින යද්දීදී ඒ නිවන් කිය පුද්ගලයන් බලන විට අදක් ඒක අදාළ වෙනවා ඒ තේස්මය මේ පුත්තුලිය කොටස් හතරකට බෙදෙනවා. උපපටිසඤ්ඤ, විපටිසඤ්ඤ, නේය, සද ධර්ම කියලා. උපපටිසඤ්ඤ කියන්නේ සුළු ධර්ම දේශනාවකින් පවා කෙනෙකුට නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් මෙවැනි දක්ෂ කෙනෙක්. ආර්මී සත්‍යයන්ගේ උපාසක කෙනෙක්. උපපටිසඤ්ඤ කියයි. උපපටිසඤ්ඤ කියන්නේ ඒ නෙමෙයි අවුරුදු 5ක් 10ක් පමණ කාලයක් සමහර විට අධිකාලයක් තුළදී මහත්යේ උත්සාහ කරලා මම අවබෝධ කරගන්න අය. උපසං අනුපසං නිය කියන්නේ අවුරුදු 25ක් විතර සමහර දාසෙන් අපනා සමහර විට මුළු ජීවිත කාලය තුළම උත්සාහ කරලා උත්සාහ කරලා නිවන සාක්ෂාත් කරන අය. අද පරම කියන්නේ මේ ජීවිතයේදී නිවන සාක්ෂාත් කරන්නට දෙවියයි. මේ තුන්වක් අය අතරින් උත්පටිසන්න පුද්ගලයා මේ පිටසතර සිටිනවා නම් ඒ පිළිසෙට මේ ධම්මස්සවණේකම කාලය තුළදීම නිවන හදවත තුළින් අත්දකින්නට පුළුවන් වෙනවා ඇති නිවන සිතට අරමුණවා ඇති. යම් මේකෙන් විපටිසන්නේ පුච්චනා සිටිනාම ඒ ඇයට මේ ධර්මයේ අනුව පිළිපැදීම තුළින් අවුරුදු පහකින් හෝ හයකින් හෝ නැත්නම් මේක අඩු කාලයකදී හෝ නිර්වාණ ධාතු සාක්ෂාත් කිරීමේ වාසනාව උත්පත් වෙනවා ඇති. ඒ වගේම නීත්‍ය පුත්‍රයන් ඇතනම් ඔවුන්ට බොහෝ කාලයක් භවනා කිරීම තුළින් මේ ධර්මයට අනුකූලව කටයුතු කිරීම තුළින් නිවන සාක්ෂාත් කිරීමේ වාසනාව ඇති කරගන්නට හැකියාවක් ලැබෙනවා ඇති. අද පරම වශයෙන් මේ ජීවිතයේදී නිවන සාක්ෂාත් කිරීමට තරම් ආනිච්ඡක්ය මේ පුද්ගලයා මේ අතර සිටිනම් ඒ ඇයට කවදා වූ දවසක කවර භවයකදී හෝ නිර්වාණ ධාතයේ සැනසීමට අමා මහ නිවන සැනසීමට මේ ධර්මයේ ඒකකේම හේතුනවා ඇති වාසනා වෙනවා ඇති එසේම වේවා කියලා කාර්මික සිතක් පෙරපු කරගෙනයි අප මේ ධර්මයේ පවස්කන අදහස් කරන්නේ එතකොට මේ නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට නම් සමාධිමත් සිතක් අපගේ සිතට පිළිගන්න ඕන. හරියට ජලයක් හැදින් දෙයක් දැනි ගලන්නට නම් ඒක පැහැදිලිව දකින්නට නම් ජලයේ පිරිසිදු තිබෙන්නට ඕන, ජලය නිසලව තිබෙන්නට ඕන. ජලය බොර වී ඇතනම් මේක තේින්නේ නැහැ. ජලය කෙලෙනවා නම් කැකෑරෙනවා නම් ඒක තේින්නේ නැහැ. වලේ ඇතුලේ තිබෙන මේ සැලවෙන විට තියෙන මේ විපස්සී විදියට තිබෙන ප්‍රත්‍යයෙන් නෙවෙයි. එබැවින්ම මේ සමාධිමත් සිතක් සිටේ ඒකාග්‍රතාවයක් නැති කෙනෙකුට මේ නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට බැහැ. සංස්කාරයන්ගේ ලතාව පොදේ අත්දකින්නට බැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ සමාහිතෝ වික්ඛවේ වික්ඛෝ යතා භූතං සදානාති සමාධිමත් සිතක් සිටේ ඒ වික්ෂෝ විසින් මේ ලෝකාවචරය විසින් යථා භූතම් පදානාති මේ සංස්කාරයන්ගේ ඇත්ත ඇති සැටියෙන් දකිනවා. කුමක්ද මේ සංස්කාරයන්ගේ ඇත්ත ඇති සැටිය? මේ සංස්කාර අනිත්‍යයි අනිත්‍යව සංස්කාර අනිත්‍ය වශයෙන් දකිනවා. මේ සංස්කාර ලෝකයේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංචස්කන්ධ ලෝකය දුක ඒක දුකක් වශයෙන්ම දක්නා සත්‍යක් වශයෙන් ගන්නේ නැතුව යථාව භූතේයි. මේ සංස්කාර ලෝකය මේ පංචස්කන්ධ ලෝකය අනාත්මයි ආත්මයක් නෙවේ අනාත්ම ධර්මය අනාත්ම වශයෙන්ම අවබෝධ කරනවා. මේ පංචස්කන්ධ ලෝකය ශූන්‍යයි ඒ ශූන්‍ය ලෝකය ශූන්‍ය වශයෙන්ම අවබෝධ කරනවා. යම් කෙනෙක් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ශූන්‍ය වශයෙන් මේ සංස්කාර ලෝකේ දකිනවා නම් ඔහු ඇත්ත ඇති සැකයෙන් දකිනවා යථාභෝධයක් ඇති කර ගන්නවා පංචස්කන්ධ ලෝකයේ පිළිබඳව අන්න ඒ අවබෝධයෙන් තොරව කෙනෙකුට නිවන සාක්ෂාත් කරන්නට බැහැ ඒ අවබෝධය ලැබීමට නම් ඉතිේ සමාධිමත් ස්වરૂපයක් තිබෙන්නට ඕන මේ දිනවත් අය අද දවස පුරාම සමහර විට ලෞකික ජීවිතයේ වැඩ කටයුතු වල නිරත වෙලා දැන් මේ ධර්ම ශ්‍රවණය කිරීමට සූදානම් වෙලා සිටින්නේ. සමහර කෙනෙක්ගේ සිත මේ ධර්මයේ ශ්‍රවණය කිරීමට තරම් මොකද නැඹුරු භාවයකට මොකද පස්සේ මොකද සමාධිමත් සිතක් ඇති කර ගැනීමට තරම් සත්‍යයකටපත් නොවී තිබෙන්නට පුළුවන්. එම නිසා අපේ පළමුවම සිත ධර්මත්වයට සමාධිමත් කර ගැනීම සඳහා මෛත්‍රී භාවනාවක් කරමු විනාඩි 5ක් ධර්ම ශ්‍රවණය කිරීම කරමු. මේක පෙරසුරුවක් වශයෙන් සිත සමාධිමත් කිරීමක් වශයෙන් මේ පින්වත් අය කල්පනා කරන්න ඕන තරහ යෑම නිසා ඒකාන්ත වශයෙන්ම සමාජ විශාල දුකක් ලැබෙන බව. කායික දුකක් ලැබෙනවා විකාශකින් තරහදී ගමන්න ඊට අමතරව මානසික දුකක් ඒ තරහ යාම තුළින් අත්දකිනවා. ඒ තරහ යාම ඒකාන්ත වශයෙන්ම අකුසලයක්. ඒ අකුසලයේ නිසා මේ අනාගතයේදී දුකට ගාමී වෙන්නට සිදුවුවොත් ඒකාන්තයෙන්ම අතිවිශාල දුකක් සිදු අත්දකින්නට සිදු වෙනවා. එම නිසා මේ තරහ යන ඒකාන්ත වශයෙන්ම දුකක් කියලා තරහ නොවී සිටීම ඒ දුකින් මිදෙන සපක් ලබා දෙන මාර්ගයක් කියන අවබෝධය ඉතිර ගන්නට ඕන. විශේෂයෙන්ම අප දැනගන්නට ඕන අපගේ සතුරන්න පවා මෛත්‍රී සහගත සිතුවිලි පසු ගන්නට බොහෝ දෙනෙකුට කරන්නට බෑ. ඒ අපේ සතුරන් කෙරේ යම් කිසි වෛරසයක් අපි සිටෙල්ලක් අපගේ සංකාන තුළ තියෙනවා නම් ඒ සිටෙල්ලෙන් ඇතිවන පාඩුව ඒකෙන් ඇතිවන දුක සමානමයි ඒ සතුරාට නෙවෙයි සමාජය එකදෙන් මේ සතුරුකම කරන්නේ ඒ වෛරසයට ඇති කරගෙන සිටින්නේ එයක් හිතන්න ඕන මේ හතුරන්ට මෛත්‍රී කරන්නේ අන් කිසිවක් නිසා නෙවෙයි ඒ හතුරාට යහපතක් කිරීමට නෙවෙයි තමාටම තමාම යහපතක් කරගැනීමට කියන අදහසත් පිළිතුර ගන්නට ඕන. ඊට අමතරව තමාට යම් කීයක් කරලා තියෙනවා නම් හතුරෙක් ඒ කරලා තියෙන දේවල් ඇත්ත වශයෙන්ම තමා අතීතයේ කරන දාපසද සම්මල විපාක වශයෙන් පළඳුන දේවල් කියා සිතන්නට ඕන. තමාට අකුසල කර්ම වලින් ගැලවෙන්නට හැකියාවක් නැහැ. ඔහු කරන ලද අකුසල කර්ම ඔහුට මා කරන ලද අකුසල කර්ම වල ප්‍රතිපාක මත මේ විදිහට අපේ සිත සංසාරගත අපට පුළුවන් අකුරාට පවාමයි සිය පතුරවන්නට. විශේෂයෙන්ම දැනගන්න ඒ හතර මිනිස්සේ හතර කෙනෙක් මරණ මොහොතේ සිහිපත් වූ ඒකාන්තයෙන් මේ චිත්තය අපව දුකwidetilde හැද ගමනවා. එමෙන්සා එන් බණානක සත්‍යයන් මේ සතුන් සිතක් වෛද්‍ය සිතක් සිතතුව තබා ගැනීම තුළින් උත්සත වෙනවා ඒක අයින් කර ගැනීමට මේමයි මේ භාවනාව උපයෝගී කරගත යුතු වෙනවා. අතුරාට මිතුරාට නැඳහත් පුද්ගලයාට සමාජගත යන හතර දිනාගම සමසේ මෛත්‍රිය පතුරවන්නට ඕන. එසේ මෛත්‍රිය පතුරවලා ඊට පසුව සියලු ලෝකයේ සත්‍යයටම මෛත්‍රිය පතුරවනවා හරියට කුඩා බඳුනක් දුක බඳුනකින් බසන්නාදී මුළු විශ්වයම මෛත්‍රිය පිටින් වැටී යන ආකාරයෙන් ඊට පසුව මේ මෛත්‍රී සහගත චිත්තය කේතුවක්යේ ඉහළ තීවලට පුදාගෙන යන පුදාගෙන යන ආකාරයට පතුරවලා ඊළඟම හේතියේ මුදුනමයි අවස්ථාවට පත් වුණාට පසුව සත්‍ය සංඥාව අයින් කරලා මෛත්‍රී සහගත චිත්තය පතුරවන්නට ඕන. දැන් අපි මෛත්‍රී භාවනා කරමු විනාඩි 5ක් අධිෂ්ඨානයක් කරගන්න අප මේ ඇති කර ගන්නා ලද චිත්ත ඒකාග්‍ර භාවයේ අපේ මේ සමාධිමත් ස්වરૂපය මේ ධර්ම ශ්‍රවණයේ අවසන් වන තෙක්ම ප්‍රයක් හෝ ප්‍රයකමාරක් තුලම පවතිවා කියන අධිෂ්ඨානය දැන් ඇති කරගන්න. අප අද මුළු දවස පුරාම මොන හේතුකටවත් කාටවත් කිසිම වරදක් කරන්නේ කයින්වත් සිතින්වත් වචනින්වත් අපට සවර වරදක් කළා කියලා දැඩිව අධිෂ්ඨානයක් කරගන්න. අපව මරුවත් කිසිම කොට අප මහසුරුකමක් කරන්නේ කයින් මත් සිටින්වත් වචනින්වත් ඒකාන්ත වශයෙන්ම මම මේ දවස් පුරා කිසිසේත් තරහවන්නේ නැහැ සුවපත් වෙනවා ඒ තරහය නොවීම තුළින් දැන් අප කියන වාක්‍යයට අනුකූලව සිත මෙහෙවන්න මේ කරන්නේ මේ තුන්වත් අයගේ සිත සම්මද්දවට සමාධිමත් කරගෙන සඳහා විශේෂයෙන්ම මේ තුන්කට පරිසංගත ධර්ම දේශනාවක් ඇසීමත් ඒ සමාධිමත් සිතකින් නිසා ඒ සමාධිමත් සිත තුළින් ඇසුව සම්මන් මේ ධර්ම දේශනාව කරන ගමන්ම අසන ගමන්ම කෙනෙකුට නිවන සාක්ෂාත් කරන්න පුළුවන් වෙන නිසායි අපි මේ කින්වත් පළමුව විනාඩි 5ක 10ක පමණ සුදු කාලයක් මේ මෛත්‍රී සහගත සිතිවිලිවල මෛත්‍රී භාවනාවේ නිසිතිනීම දාතහස් කරන්න. දැන් අධිෂ්ඨාන කරගන්න මේ ඒකාග්‍රතාවය මේ සමාහිත භාවය මේ සමාධිය අනේ ධර්ම ශ්‍රවණය කරලා සංවනිතේකම පවතිවා ආහාරයෙන් අත්දැකීමක් වශයෙන් කිසිවෙකුට කිසිම හේතුවකට වරදක් කරන්නේ නැහැ. දැන් මේකත් කරන්න. ඒ වගේම සමාජයට යම් කිසි වරදක් කරලා ඇති පුදු පුතර පුද්ගලයෝ සිටිනම් ඒ සියලුම දෙනාට මම අවංකවම සමාව දෙනවා කියලා දැන් සමාදෙන්නේ. දැන් අප කියන වාක්‍යයට අනුකූලව සිතුවිලි පවත්වන්න. මම සදහා නොවෙන්නේ සුවපත් වෙන්නේ මම සදහා නොවෙන්නේ සුවපත් වෙන්නේ මම සදහා නොවෙන්නේ සුවපත් වෙන්නේ මම සදහා නොවෙන්නේ සුවපත් වෙන්නේ

සදාහාත්මං විද්‍යා සයෝද ඉත්තේන සුවපත් වෙත්වා සුවපත් විශේෂයෙන්ම කෝපයෙන් වසන්නාසේ සූපත් වේවා යන අදහස පතුරවන දැසී යන ආකාරයෙන් සමාගයේ සිට ඉන්නේ කියන මුළු ලෝකෙම වසන්නා නම් එක්කාරක සිටින්. ඒලෝම සබ්බ වේයෝ සූපත් වෙත්නා සියලු සත්ත්වයෝ පතන වෙතනවා සුපතන වෙතනවා සුපතන වෙතනවා සංකේත වක්සේ ඉහළ තේරුම් ධ්‍යාන ධ්‍යාන සුපත් වේවාගේ සනාතක සිහිනුම තමයි පතනවා සියලුම කර්මයෝ සුපතන වෙතනවා සුපතන සසන සෙත්නවා සෝපසන සෙත්නවා සෝපසන සෙත්නවා සෝපසන සෙත්නවා සෝපසන සෙත්නවා සෝපසන සෙත්නවා ඊළඟට කේතේ මුදුනට වෙන තැනතාවට පසුව සත්‍ය සංඥා අයින් කරලා සෝපක්ෂේ වාසනා දවස සම්මත කරනවා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් හිත හරියට මානසික භාවනාවේ නිරත වුණා නම් අර සීතුවෙන් අවස්ථාවට පස්සේ සත්පුරුෂයන්ව අයින් සදාට පසු අප මේ විස්තර කිරීමට අදහස්වම් ලබන මේ ධර්ම දේශනාවේ මාතෘකාව වන ශූන්‍යතාවය අත්දකින්නට තිබුණා. එසේ නොවනම් මේ මානසික භාවනාව හරියට සිද්ධ නැහැ. කෙසේවත් සමන්නේ අපට ලැබෙන සූනිකාවේ අනුලක්ෂණ ලබන දේශනාවක් පැවැත්වීමට දැන් මේ කවුරු සාවධානව ගන්න. දිනක් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමෝට ගියා. උන්වහන්සේ වෙනසනා බුදුරජාණන් වහන්සේගෙන් සුඤ්ඤෝ ලෝකෝ සුඤ්ඤෝ ලෝකෝ බන්තේ වච්චති කුත්තාං සානෝ බන්තේ සුඤ්ඤෝ ලෝකෝ තේ වච්චති භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයේ ශූන්‍යයි කියනවා මේ ලෝකයේ ශූන්‍යයි කියනවා. පිටකින් නම් මේ ලෝකයේ ශූන්‍යයි කියලා ප්‍රකාශ කරනවාද? සුනෝලෝකෝ සුනෝලෝකෝ බන්දේ උච්චතේ කිත්තා අසංකෝ බන්දේ සුනෝලෝකෝ උච්චතේ කියන්නේ අදහස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දෙනවා යක්මාතුකෝ ආනන්ද සංඥාක් හේනමා අත්නේනමා තස්මා සුනෝලෝකෝ උච්චතේ ආනන්දය මේ ලෝකයේ ආත්මයක් වශයෙන් වූ ආත්මයක දෙයක් වශයෙන් ගැනීමට කිසිවක් නැති නිසා ශූන්‍යයි ශූන්‍යයි කියලා ප්‍රකාශ කරන අය. කුංචානන්ද සංඥාන් අත්ථේන මාස්තනීන ආත්මද්ද ආනන්ද මෙලෙසින් ආත්ම වශයෙන් වූ ආත්මීය වශයෙන් ගැනීමට නොමැති ශූන්‍ය ධර්මය. චක්කුං කෝ ආනන්ද සංඥාන් අත්ථේන මාස්තනීන රූපාසඤ්ඤා අත්ේනවා අත්ේනවා අත්නේනවා චක්කු විඥානඤ්ඤං අත්ේනවා අත්නේනවා චක්කු සංපස්සෝඤ්ඤං අත්ේනවා අත්නේනවා යම් කිදං චක්කු සංපස්ස පත්‍යා උපයිති දීතං සුඛංවා දුක්ඛංවා අදුක්ඛම සුඛංවා සංකේෂඤ්ඤං අත්ේනවා අත්නේනවා ආනන්දය මේ ඇහැ ශූන්‍යයි ආත්මයක් වශයෙන් වූ ආත්මයේ ධර්මයක් වශයෙන් කියන්නේ කිසිවක් නැති දෙයක්. ඇහැට පෙනෙන රූප ශූන්‍යයි ආනන්ද. එහේ රූපයේ ගැටීම නිසා එහි පහළ වෙනවා නම් සිතක්ක් විඥානයක් ඒ චක්ඥානයක් ආනන්ද ශූන්‍යයි ආත්මයක් වශයෙන් හෝ ආත්මීය දෙයක් වශයෙන් ගෙන්නම කිසිවක් නැහැ මේ හැසක් රූපයක් දක්ෂ විඥානයක් ගන්න කිසිදාගේ එකතු වූ සත්‍ය සංපස්සේ තිබෙනම් ආනන්ද අන්න ඒකත් ශූන්‍යයි. ඒ සත්‍ය සංපස්සේ නිසා යම් කිසි වේදනාවක් ඇති වූවා නම් සුඛයක් හෝ දුක්ඛයක් හෝ මදහත් වේදනාවක් අන්න ඒකත් ආනන්ද ශූන්‍යයි. එදෙසින්ම ආත්මයක් වශයෙන් හෝ ආත්මීය වශයෙන් කිසිවක් ගැනීමට නොමැති නිසා ඒ විදිහට බුදුරජාණන් වහන්සේ කනටත් වදාලා නාසයටත් වදාලා දිවටත් වදාලා ශරීරයටත් වදාලා මනසටත් වදාලා දොරට සායතන ඉන්ද්‍රිය සායතන එහෙතේම කනක් ශූන්‍යයි කනට ඇහෙන ශබ්දක් ශූන්‍යයි එන නිසා කනේ පහළ වෙන සෝත විඥානයක් තිබේනම් ඒකත් ශූන්‍යයි ඒ සෝත විඥානය සමග ඇති වෙනවන යම් සෝත සම්පස්සයක් ඒකත් ඕනේ. ඒ සම්පස්සේ නිසා යම් කිසි සුඛ දුක් උපේක්ෂා වේදනාවක් ඇති වුණා නම් එයත් ශූන්‍යයි. නාසයක් දෙලසින්න ශූන්‍යයි. නාසයේ දැනෙන ගඳ සුවඳක් ඒ ගඳ සුවඳේ අරමුණු වීමෙන් ඇතිවන විඥානය එම නිසා ඇතිවන ස්පර්ශයක් ඒ ස්පර්ශයෙන් නිසා යම් කිසි වේදනාවක් ඇති වුණා නම් ඒ වේදනාවක් ශූන්‍යයි. මේ අය කියන්න බලන්න ජීවිතයෙන් ওই කරුණු තමයි විවස්ත ඕනේ කියන්නේ. ධර්මය හොඳට අහනවා නම් කියන්න ඕන. හ්ම්? ඕ සත්‍යස්තෝනේ. ජීව විඥානස්තෝනේ. ජීව ජීව විකනකට කරනවා. ජීව සංස්පස්සෝනේ ජීව සංස්පස්සක වේදනාවක් ඕනේ. කායයක් කියන බලන්න. පොට්ටබ්බයක් ඕනේ. කාය විඥානේ කාය සංස්කෘතිය කාය සංස්කෘතිය වේදනාව ඊළඟට මනසට කියන්න බලන්න මනස ශූන්‍යයි මනස කර්මන ධම්මා විනා නේවත් ශූන්‍යයි නෑ මනෝ විඥාන ශූන්‍යයි මනෝ සංස්කෘතිය ශූන්‍යයි ඊළඟට මනෝ සංපස්සේ නිසා යම් සුඛ දුක් උපේක්ෂා වේදනාවක් ඇති වුණා නම් ඒ සියල්ලම ශූන්‍යයි. ශූන්‍ය කියන්නේ අදහස පළමුව යමක් තිබෙන වාසේ දේනවා පසුවට බලනොත් ඒක නැති වෙනවා. සම්පූර්ණ කිස් බවක් පසුවට බලනවා. කලින් දේනවා කියන බව. මේ ශූන්‍ය කියන වචනේ පොත්පත්වල නොඑක ආකාරයෙන් විස්තර කරලා තිබෙනවා. සූල නිදේශ වෙන පොත්වල අපි පොත්වල තියෙන විස්තර නෙවෙයි ඉදිරිපත් කරන්නේ පුවා කායෝපික වශයෙන් අභයක් ඇති විස්තරයක් අප කරන්නේ. ශුන්‍යං අත්ේනවා අත්ේනවා අනිච්චේනවා දේනවා සත්‍යතේනවා සත්‍යතේනවා පරිපරිණාම ධම්මේනවා. මේක ශුන්‍යයි කියන්නේ ඉස්සල්ලා ආත්මයක් වශයෙන් තියෙනවා ඇත්ත වශයෙන්ම බෙද බෙදා බලනකොට ආත්ම භාවයක් නැති වෙනවා කලින් ආත්මයක් තිබුණු බව පසුව නැති යන නිසා ආත්ම ආත්මීය භාවයෙන් එක් ශූන්‍යයි. මේක නිත්‍යනවා මේක නිත්‍යක බව යපනින් කියනවා අපේ ඇඟ නිත්‍යයි හිත නිත්‍යයි නිතර පවතින ධර්මයක් කියලා. එහෙම නෙවෙයි නිරන්තරයෙන් අනිත්‍ය දැන නිසා මේ නිත්‍ය භාවයෙන් මේක ශූන්‍යයි. ඒ වගේම මේක දුර ඒ කියන්නේ බොහෝ කාලයක් පවතින ධර්මයක් වශයෙන් අපිට තියෙන අපේ අඟව උපනායත වශයෙන් ඒ වාසියෙන් පවතිනවා කියන්නේ. ඉතින් පවතින ආකාරයෙන් කියනවාට සත්‍ය වශයෙන් ඉතින් නැති නිසා දුර වශයෙන් ශුන්‍යයි. ඒ වගේම මේක සාස්ත්‍ව වශයෙන් ශුන්‍යයි සාස්ත්‍ව කියන්නේ සදාකාලික ධර්මයක්. සදාකාලික වශයෙන් පවතින ධර්මයක්. එහෙම එකක් නෙවෙයි මේ ආත්මය සදාකාලික වශයෙන් කියලා නම් පිළිතුරට එහෙම දෙයක් නැහැ. ඒ නිසා ඒක ශුන්‍යයි. ඊට පස්සේ අවිපරිණාම ධර්මේනවා මේ විපරිණාමයක වෙනස් ස්වરૂපයකට මේ ධර්මයන්පත් වෙනවා එසේ නොපවත් විපරිණාමයකටපත් නොවී සිටීමේ මේක සූන්‍යත් හේතපත් වෙනවා මා උදාහරණයක් කියන්න මේ ආකාරයෙන් සමාජයෙන් දැන් එහාට බණ අහන්න ඕනේ අපේ අත ඇඟිලි ටික හකුලන මිසක් කරලා නෙමෙයි පෙන්වන්නට පුළුවන් මෙවිත තියනවා මෙතන මිසක් කියලා එකක් දැන් මෙතක් වශයෙන් මේක පුස් වෙනවා මේක ශූන්‍ය කරන්නටයි හදන්නේ. මේ ඇදෙච්ච මේන විකාර ගමන්න මේක තියනවාද? මේක ශූන්‍යත්වයේ මෙතක් කියලා ඉස්සලා දිස්සුනා. නමුත් ඇඟේ ටික දිගහැරියාට පස්සේ මේක කියන එක නොපෙනී ගියා. එතන මේක කියන කිසිස් භාවයක් ශූන්‍ය භාවයක් තියෙනවා. මෙතන ඇඟේ ටික එක්කාකාරයකින් හසුරුවාට දීමයි මේක කියලා කිව්වේ. ඇඟිලි දිගහැරියට පස්සේ තියෙන ඇඟිලිමයි. අපට වෙනකට මෙතක් කියලා වෙන එකක් තිබුණේ මේක ඇඟිලි ටිකක් තිබුණා කියලා දැන් කියන්න පුළුවන්. තේරුණාද? තේරුණාද? දැන් අපිට අල්ලක් ඇඟිලි ටිකක් තියෙනවා කියලා මේ අප කියනවා. මේ උදාහරණයක් කියන්නේ මේක විස්තර කරන්න ඕනේ කියන වචනේ. එතකොට මේකේ තියෙන හැම බැලේ වුණා නම් පැත්තකින් කියනවා මේක කියන ආහාර ටික තව පස්සකින් සබනවා මේ කියන දේ ටික තව පස්සකින් සබනවා මස් කියනවා නම් ඒකත් අයින් කරනවා මේ අත්වල ඇඟිලි වල තියෙන ඇට කාඩ් ටිකක් ගලවලා පැත්තකින් අයින් කරලා සබනවා එතකොට මේ අල්ල කියන එක දිස්සනද එතකොට අල්ල කියලා ඉස්සෙල්ලා මේක කියපු එක නැතුව ගියා ඇඟිලි කියන සංඥාවක් තියෙනවා අල්ල කියන සංඥාවක් ආව දැන් මේකත් නතුවා ඒ කියන්නේ දැන් අල්ල කියන එක දැන් පේනවා. දැන් පේන්නේ මොනවද? මස් කෑලි, ඇට කෑලි, නහර කෑලි, දී කෑලි, ආදී කොටස්. මේ කොටස් වල මේ හම් කෑල්ලේ තියෙන තෙත ගතියක්. ඒකද කියන්නේ මොකද්ද? ආභෝ සාතු කියලා. ඒකේ තියෙන රස්නයක් සාපේක්ෂව ඒකද කියන්නේ මොකද්ද? හේතු සාතු. ඒක පින්දිච්ච රූපයක් කියන එක මොකද්ද? ඒක හදට හරි මුද්දුවට හරි දැනෙනවා ඒක මොකද්ද? පඨවි ධර්මයේ හැමේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වෙන් කළා. මස්තල තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වෙන් කළා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතර හැර මේ හැම කියලා එකක් විපක්ෂය වශයෙන් දිස් වෙනවා. ඒක වෙන් කළා නේද? සම්මතිය අහම සම්පතිනාය කියලා අපිට තේරුණා. දැන් මේ ධාතු අතර අපි වෙන් කරනවා. මෙන්න මේ තියෙන පතරේ මෙන්න ආපෝ මෙන්න තිබුවාන වායය. වෙන් කරා නම් හැම කියන එක දිස් වෙනවද නැති වී යනවා. නැති වී යනවා. ශූන්‍යතාවයටපත් වෙනවා. ඇටකට ඇටකට කියලා කතා කරනවා නහල කියලා කතා කරනවා මස් කියලා කතා කරනවා මේ ඔක්කොගේම ස්වરૂපයේ ඔන්න ඔලි ඔය ඔය විදිහටම පඨවි ආපෝ තීජෝ වායෝ කියන ධාතු හතරට බෙදුවා නම් ඒ කියන අසසත් දිස්සන්නේත් නැහැ, නහර දිස්සන්නේත් නැහැ, ලේ මස් ආදී දිස්සන්නේත් නැහැ. එතකොට මේ කියන මොනවද? මූල ධාතු හතරක් පමණයි. අත් මිත කියලා ඉස්සෙල්ලා තිබුණා ඒක නොකෙනේ කිය, ඇඳිලි කියලා තිබුණා ඒක නොකෙනේ කිය, අතක් අල්ලක් කියව ඒකත් නොකෙනේ කිය, දැන් ධාතු හතරක් කියලා අපි නිගමනයකට දැක්කා. එහෙනම් මේ ධාතු හතරට පතමි ධාතුව කියන සංඥාව අපේ සිතින් ඇති කරගත්ත එකක්. සිතේ තියෙන ධර්මයක්. ආපෝ ධාතු තාපෝ කියන එක අපේ සිතේ තියෙන ධර්මයක්. සිතින් ඇති කරගත් සංඥාවක්. ඒ වගේම අනිත් ධාතු එකක් එනම් අපේ සිතින් අලවන ලද සංඥා පමණයි. මේ සංඥා ධර්ම ප්‍රදානමපත්. මොනවද ශ්‍රේෂ්ඨවන්නේ? මෙන්න මේ ශේෂ නොවන ආකාරයේ කණින් යමක් අතක් වශයෙන් දෙන්නා නැත්තම් විසක් වශයෙන් දිස්සනවා මේවා බෙද බෙදා බලනකොට මේක ශේෂ දිවියේ ශේෂ දිවියේ ගිහිල්ලා අන්තිමට කිසිවක්ම නොමැති විදිහටම විරුද්ධ වී යනවා ශූන්‍යතාවයකට පත් වෙනවා මේ සත්‍යය සාමාන්‍ය කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් දර්ශනයක් ශූන්‍ය දර්ශනයක් මේ දර්ශනය විශේෂයෙන්ම ප්‍රමාණවත් වන්නේ නැහැ නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීම සඳහා එම නිසා ප්‍රායෝගික වශයෙන් ශූන්‍යතාවය කියන කොට විස්තර කරන්නේ අපේ හිතට වැටෙනවා නම් කිසි රූප නිමිති ඒවා නොපෙනී යාම ශූන්‍යතාවයක්. මේක තේරුණාද දැන්? අපි ඇස් දෙක පියාගත්තත් අපේ රූපය අපේ හිතට වැටෙනවා. අපි ඇස් දෙක පියාගත්තත් අපේ ඉතිරියෙන් කියන රූප අපේ හිතට පෙනෙනවා. රූප නිමිති වශයෙන් ඒවා සිටේ දිස්වනවා. මේ රූප නිමිති සම්පූර්ණයෙන්ම හිතින් නිලිහි ගියානම් නිරුද්ධ වී ගියානම් සම්පූර්ණ මහත්යේ සිට පාවෙන්නා බඳු තත්ත්වයක් උද්ගත වුණා නම් අන්න ඒදී අපි රූපෝණිය ශූන්‍යත්වයට පිටපත් කරලා එනවා මේ ශූන්‍යතාවය බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා චූල ශූන්‍යත වෙන සූත්‍රවල අප ළඟදී සූලසුන්‍ය සූත්‍රය අල්ලා බේකාමාත්මම දේශනා කළ මේ තුනත් ඒක අහන්න අත්සත දෙනෙක්ම ශූන්‍යතාවයට පත් වුණා දෙදෙනෙක් නිර්වාණයට නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන් වුණා දෙදෙනෙකුට එම නිසා පසු දවසේ පොයි දේශනා පසුව මේ අය අහන්නේ එතකොට තියෙන්නේ ඒ සූලසුන්‍යත වෙන සූත්‍ර බුදුදානන් මහතේ දෙස්තර කලේ මෙන්න මේ රූප නිමිත්ත නොදෙනී යන්නේ ශූන්‍යයි කියලා දෙතුන්ිතාවයේ කියන එක අදහසයි අපි ප්‍රායෝගික වශයෙන් විස්තර කරන්නේ. ඊළඟට ඊනුත් එහා තව එකක් දකින්න ඕන නිර්මාණ ධාතුව අවබෝධ කිරීමට නම් ඒ රූප නිමිති නොබෙනී ගියත් සිතේ සිතිවිලි ඒ ශූන්‍යතාවයේ තුල තිබෙන ඒ ශූන්‍යතාවයේ දක්නා චිත්ත සංස්කාර පවතිනවා. මෙන්න මේ චිත්ත සංස්කාර පවා පිටින් අයින් කළා නම් අන්නේවිත විසංඛාර දසන සංස්කාර ඔක්කොම නිරුද්ධ වෙච්ච නාම රූප නිරුද්ධ වෙච්ච ශූන්‍යතාවයක් අත්දකින්නට පුළුවන් වෙනවා. මෙන්න මේ ශූන්‍යතාවේ අත්දැකීම ඉතාමත්ම අවශ්‍යයි, ඉතාමත්ම අවශ්‍යයි නිර්වාණ දහසක් වීමට. හොඳයි අපි බලමු සක්සංකෝ ආනන්ද සංඥාවක් වෙනවා අත්දිනේනවා. එහේ ආනන්ද ආත්ම වශයෙන් ආත්මයේ වශයෙන් ශූන්‍යයි. මනස් දෙදසින්න තෝන්නේ නාසයක් දුරක් ශරීරයක් මනසක් ආත්ම සහ ආත්මේ ධර්මයක් වශයෙන් ගන්නට කිසිවක් නැති නිසා තුනේ ආනන්ද දැන් කල්පනා කරන්න මේ මෙතන දිස්සෙන උන්දෝසක් මේ තුද මේ උන්දෝසය අයිතිකාරයාට හිතන්න පුළුවන් මේ උන්දෝසය මගේ කියලා ඒ හැඟීම තියෙන්නේ ඒ පුද්ගලයාගේ චිත්ත තුළ වෙනා මේ පොළොවේ මේ ඒකත් දක්වන ඒක තේරුම් ගන්න. මේ ධර්මයේ හදවතින් අහන්න. එතකොටයි නිවන අවබෝධ කරගන්න පුළුවන් වන්නේ වෙන ධර්ම දේශනා අහුවා වගේ අහුවොත් මේකත් කුණගේ පාදීගේ ධර්මයක් බවට පත් වෙනවා. නිෂ්කලයක් වෙනවා. මේ ඔන්ලෝස්කෝකේ ඔන්ලෝස්කෝට මගේ කියලා හැඟීමක් යම් කිසි පුද්ගලයෙක් ඇති කරගත්තා නම් ඒ හැඟීම තියෙන්නේ ඔහුගේ සිත තුළ විනා මේ ඔන්ලෝස්කේ නෙවෙයි. ඒක දැන් තේරුම්න්නට ඕන. මේ ඇහැ ශූන්‍යයි කන නාසය දිව ශරීරය ආත්මයක් සහ ආත්මීය වශයෙන් ශූන්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේ ඇහැ මගේ කියලා අපි ගන්නවා. කන මගේ කියලා ගන්නවා නාසය මගේ කියලා අල්ලනවා දිව ශරීරය මගේ කියලා මගේ ආත්මය කියලා අපි ග්‍රහණය කරනවා ආදානය කරනවා. මේ ග්‍රහණය මේ අල්ලා ගැනීම අර කොල්ලෝසු මගේ කියලා අල්ලාගත්තු අල්ලා ගැනීම හා එකතේන සමානයි වෙනසක් නැහැ. එහෙනම් ඒ අල්ලා ගැනීම කොහෙද තිබෙන්නේ? එහෙට ඇහැ මගේ කියලා ගන්නවා නම් ඒක සිටේද කියන්නේ. හොඳට අවබෝධ කරගන්න. ඇහැ මගේ ඇහැ මගේ ඇහැ මගේ ඇහැ කියලා යමෙක් ප්‍රකාශ කරනවා නම් ඒක ගන්නවා නම් ඒ මගේ බව තියෙන්නේ ඇහි නෙමෙයි ඒ මගේ බව පවතින්නේ සිටේ. එහෙමනම් ඒ මගේ බව අප සිතින්ම ඇති කරගත්තු ධර්මයක් අප විසින්ම ඇති කරගත්තු ධර්මයක් ඒක තේරෙනවා. මේ ඔන්දෝස කොහෙවත් පිටලාගෙන ආපඩේක. ඊට පස්සේ මගේ මගේ කියලා අපි අපේ මුකින් ඇති කරගත්තා. අන්න එලෙසින් මේ ඇහැ මම මගේ ආත්මය නැත්නම් මගේ ඇත කියලා සත්‍යයේ අපේ සිතින් අප විසින්ම ඇති කරගත්තා මේ උල්ලෝසුව මගේ නොවේ කියලා කෙනෙකුට අයින් කරන්නට පුළුවන් මගේ කියලා කෙනෙකුට ගන්නට පුළුවන් ඒ දෙකම කොයි විදිහට ගත්තත් උල්ලෝසු උල්ලෝසු පාඩිය පාඩිය අන්න එලෙසින්ම මේ ඇහැ මම කියලා ගත්තත් මගේ නොවේ කියලා ගත්තත් ඒකේ පාඩිය පවතිනවද නැද්ද ඇහි පාදයේ පවතින. එහෙමනම් ඇහැ මම කියලා මගේ කියලා ගත්තේ මගේ සිතෙන් ඒක නිසා ඒ සිත දැන් අයින් කරනවා කියලා අවබෝධයක් ඇතුව සිතින් අයින් කරන්න මගේ බව සුගතියි. කන මම කියලා මගේ කියලා ගත්තේ මගේ සිතෙන් මා විසින් නැති කරගත්තු ධර්මයක් එම නිසා ඒ අදහසත් මම අයින් කරනවා කියලා අයින් කරන්නේ. අවබෝධයෙන් කරන්න ධර්මයේ දකින්න නැත්නම් නැත්නම් නාසය මම කියලා මගේ කියලා ගත්තේ අපේ සිටියේ සංඥාවක් වෙනින් ඒක අපමැති කරගත් සංඥාවක් ඒක නිසා ඒ සංඥාවක් මම අයින් කරගන්න. මොකද මම ඇති කරගත් සංඥාව මට පුළුවන් අයින් කරන්නට. දිව මම කියලා මගේ කියලා ගත්තේ මගේ හිතේ ඒ දිව මගේ කියපු හැඟීමක් මා දැන් අයින් කරනවා කියලා අයින් කරන්නේ. මේ ශරීර කෝඩුව ඇහැට පේන මේ රූපය මම කියලා මගේ කියලා දැක්කේ අනිත් ඉන්ද්‍රියන් දක්ව ආකාරයෙන්මයි ඒ හැඟීමත් දැන් අනිත් කරන්නේ. දැන් මේ ඔල්ලෝසුව මගේ කියලා දැක්ක හැඟීම අයින් කළාට පස්සේ ඔල්ලෝසුව පාඩියේ පවතිනාසේ එහේ කනනාසේ දිව ශරීරයේ තියෙන මේ කොටස් අපේ ශරීරයේ පවත්නා මේ කොටස් රූපේ පවතිනවා. කොල්ලෝසුට කොල්ලෝසු කොල්ලෝසු කොල්ලෝසු කියලා කියන්නේ අපිට නැත්නම් කොල්ලෝසුට. කොල්ලෝසු පවතින දෙයක් නෙවෙයි අපේ සිත තුළ තියෙන මොකක්ද? සංඥාවක් පමණයි. මෙන්න මෙලෙසින්ම මේ ඇහැ කියන එකට ඇහැ ඇහැ කියලා කියන්නේ කවුද? ඒ සිතින්ම අපේ සංඥාව විසින්. හොඳට තේරුම් අඩියම අඩියට යන්න ඕන මේ ගැඹුරින් ගැඹුරට යන දවනා. මේ අයන්න පටන් ගන්න. ඇහැ මගේ කියන හැඟීම දැන් නැහැ කියලා ඇහැට ඇහැ කියන සංඥාව අපේ සිතින් දැන්නේ උද්දෝෂයට උද්දෝෂෝ කියලා අපේ සිතින් හඳුනාගත්තා කියලා. ඒක නිසා ඒ සංඥාව දැන් අයින් කරගන්න. කනට කන කියන සංඥාව අපේ සිතින් ඇති කරගත් ධර්මයක් සත්‍ය වශයෙන් එකක් නෙවෙයි හඳුනා ගැනීම පහසුව සඳහා ඒ සංඥාව දැනයි කරනවා. ඉතින් නාසය කියන සංඥාවක්, දිව කියන සංඥාවක්, එතකොට දැන් මේ තුන්වත් අය අර ඇහැ කියන සංඥාව පිටින් අයින් කරන්නට ඕනේ. නාසය දිව ශරීරය ආදී නම්බතෙන් හඳුනා ගන්න සංඥාව පිටින් අයින් කරන්නට ඕනේ. මේ ජීවිත හිතවන්නේ මොකක්ද ඇහැ කියලා. උත් ගොඩක් වේ පවතින. මන්ගේ බවකුත් නැහැ, ඇහැකුත් නැහැ. අර මිද නැති කලාවන්ගේ මේ ඇහැ ආදී මේ රූපස්කන්ධය සුගුණේ කරලා ඒක සුගුණක් සහිත පස්වීමටයි යන්නේ වෙනතම මෙයක් සෝනේ කරනවා වගේ නේ කායින් වශයෙන් දෙක දෙක හදවතින් කර කර මේ ධර්මය අහන්න අපි කියන්නේ. එතකොට දැන් ඇහැපනනාසේ දිව ශරීරයේ කියන එක ඒ සංඥා අයින් කළා. රූප ගොඩක් වෙයි පවතින. මේ ඇහැ ඇහැට සාමාන්‍යයෙන් පොත්පත්වල තියෙන මේ චක්කු ප්‍රසාද රූපයයි ඇහැ කියලා මේ කලින් කියවමද කියන රූප ඇදගෙනීමේ ශක්තිය ඇති තැන කියපු. අපි අක්ෂි ගෝලයෙන් නැහැ කියලා ගමු. මේ පහසුව සඳහා. මේ අක්ෂි ගෝලය දැන් ඔන්න ඇහැ කියන සංඥාවක් නෑ. මේක අපි කුලියක් හරි මොකක් හරි කැපෙන ආයුධයක් කරන් දෙකට බලමු. මේක ඇතුලේ තියෙන පිරිසිදු වතුර ගැටයක්. කියලා තියෙන සුදුසුවට. ඊට අමතරව අරම මේ සත්‍යජනක ද්‍රව්‍යයක් නාලා සහපාඨක වූ සාධුනියාව සම්පති. මේ එහෙතලුවාම මේ වස්තුක පොළොවට වැටෙනවා පොළොවට උරා ගන්නවා වාස්තුවිය. එහේ තිබුණේ ඔන්න ඔය වස්තුක. දැන් අර බැලුමක් පිටුවාට පස්සෙ බැලුම හැකිලෙනවා ඇති මේ වවුමට ලක්ෂණයට දිස්වෙන ඇහැ අර ඇහැ ඇතුලේ තියෙන වතුර කොටස ඉවත් වූාට පසුව හැකිලුණු කමක් බවට ඒක සිතින් දකින්න මේ විදිහට ලෙසින් සිදුවෙනවා. මෙහි තේනවා සීතල ගතියක් හෝ ප්‍රශ්න ගතියක් ඒක තමයි කියන සීතල ගතිය. මෙහි කියනවා සිතමනය වතුර ගතියක් ඒක තමයි කියනවා උගතිය. මෙහි කියනවා පිළිගුණ ස්වરૂපයක් ඒක තමයි කියන වායු උගතිය. මේ කියනවා හද ගතියක් හෝ මුත්තු ගතියක් ඒක තමයි කියන පස්වෙනි උගතිය. දැන් එන දෙස සිටින් සමාධියෙන් බලන්න මෙන්න එහේ කියන පස්වෙනි ගතිය සද ගතිය මුත්තු ගතිය. මෙන්න එහි කියන සිතමනය මෙන්න මේ කියන රස්න සීතල ගතිය මෙන්න මේ කියන තිඹුණු ස්වરૂපය පතමි ආපෝ තේජෝ වායු මේ ධාතු හතරේ හැද ඇහැ කියලා දෙයක් නිමාද ධාතු හතර හැර ඇහක් කියලා දෙයක් ගන්නට ශේෂවන්නේ නැහැ මේ විදිහට ධාතු මනසිකාරයේ සිත හරියට පැවැත්මීට. දැන් කන අපි පසුවට ගැඹුරට යනවා හොඳට හාගෙන අහගෙන යන්න ඕනේ ඒක සමාධියෙන් අහන්න ඕන. කනත් දෙදසින්ම මේ කන්පුරේ ඇතුලේ තියෙන ශබ්ද යථාගීමේ ශක්තිය සම්බෙලේ තුළ තියෙන ශක්තිය සෝත ප්‍රසාදී කියන කතා ගන්නේ අපි මුළු කොටසම කන කියලා ගන්නවා. මේ කන්පුරේ තියෙන තුළ තියෙන ආකාශ ධාතුව බව මමද මගේ ආත්මයක් වශයෙන් ගන්නට පුළුවන් දෙයක්. අහතෝ සංකෝල ඇතිදී. ආකාශ ධාතුව තියෙනවා ඒ ආකාශ ධාතුව බාහිර ආකාශ ධාතුවක් තමයි අභ්‍යන්තර ආකාශ ධාතුව බාහිර ආකාශ ධාතුව ආකාශ ධාතුව වශයෙන් සිස්ටමෙන් එකයි ඒක නිසා මේ ආකාශ ධාතුව මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි ඒකම ගැනීමට කිසිම නිතුකමක් නැහැ ඒක ගන්නට බෑ මේ කනේ තියෙනවා සීතල ගතියක්, සක්න ගතියක්. ඒ වගේම එහි තියෙන සබ්ද ගතියක්, මුස්තු ගතියක්. එහි තියෙන කිම්බුදු ස්වરૂපයක්. මේ ආදී වශයෙන් නිහිතන්නේ මොකක්ද? හතරයි ආකෝ දීපුවායි. නහතර. දැන් ඒ හතරේ ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර හැර කන්න කියලා දෙයක් තියෙනවද? කන්න කියන දෙයක් නෑ ඒක ශූන්‍යයි ආත්ම වශයෙන් ආත්ම වශයෙන්. නාසය නාසය තුළ තියෙන සිද්ධා ඔස්සේ පොරේ තුලේ තියෙනවා බාහිර ධාතු ආකාශ ධාතු. මේ ආකාශ ධාතුව නාස්කෝරයේ ඇතුලේ තියෙන ආකාශ ධාතුව බාහිර ආකාශ ධාතුව එක සමානයි. එය සත්‍ය පුද්ගලයේ ප්‍රාඥාවක් නැති ධර්මයක්. මේ නාස්කෝරයේ ඇතුලේ යම් කිසි වායු තලත්වක් තියෙනවා නම් බාහිර වායු තලත්වා සමානයි එයත් මම කියලා මගේ කියලා ගැනීමට නැති බාහිර වායු ධාතු හා සමානම ධාතු මාත්‍රයක්. මේ නාසයේ අර කියපු පඨවි ආපෝ තේජෝ වායු ඇති කියන නාසයේ මෙන්න දෙලින් මාර්ගන්නේ කියන සද්ද ගතිය මුද්ද ගතිය මෙන්න මේ කියන සිතමනේ මෙන්න මේ කියන විද්‍යාකාරයෙන් මෙන්න මේ කියන අනුවස්නයක් පොතීතලක් මෙන්න කියලා. සමාධිමත් සිතකින් හරියට බලන්න පුළුවන්. නම් මේ අතර හැද නාසය කියා කිසිවක් ගන්නට සිදුවන්නේ. දිව ඔලෙ සැලසෙන්න පටවි ආපෝ තේජෝ වායු දහස් හතරේ සම්මිශ්‍රණය. දැන් අපි බලමු ප්‍රධාන කොටස රූපස්කන්ධය. මේක හොඳට කරගන්න. අපි දෙතිස් කුණක කොටසක් කියන රූපෝල රූප කොටු. එක් කියනවා ලොම් කියනවා නිය කියනවා දස් කියනවා සම්මතනවා රැකෑත මිදුලු වකුග ආදී වශයෙන් දැක්කෙන කොටස් තියෙනවා. මේ කෙස් දස් වලට කෙස් කෙස් කියන සංඥාව අප සිතින් ඇති කරගත් දෙයක්. එස් දහක් කවදාවත් කතා කරලා කියන්නේ මට කියන්නේ එස් දහක් කියලා. ඒක සිතේ තියෙන අපේ හැඟීමක් පමණයි විවහාර මාත්‍යයක් පමණයි. දොම් නිය දත්තාදී සෑම කොටසක්ම මෙලෙසින් විවහාර මාත්‍යයක් පමණයි සංඥා මාත්‍යයක් පමණයි. මේක මේ කොටස් එකක මම කියලා මගේ කියලා දස්සාන මගේ කොණ්ඩේ මගේ දත් මගේ නිය ආදී වශයෙන් ඒ මගේ බව පවතින්නේ ඒ කෙස්බම් නිය ආදී කොටස් තුළ නෙවෙයි සමාගයේ සිට තුළ කෙස් කෙස් පාදී පවතින ලොම් ලොම් පාදී පවතින නිය නිය පාදී පවතින දත් දත් පාදී ඔලේ පවතින ශරීරයේ සිසු කොටස ඒ ආකාරයෙන් එලෙසින්ම පවතිනවා ඒවා මගේ කියලා ගත්තේ අපේ තියෙන සිතින්. ඒවාට නම් ඇලෙන්නේ අපේ තියෙන සිතින්. එම නිසා ඒ ඇලවීම, ඒ සංඥා මගේ බව අයින් කළා නම් මේක නිකම්ම රූප ගොඩක් වෙනවා මලමිණියක් සිටි. මේ කිස්දස්සල සඩගතියක්, මුද්දුගතියක්, ප්‍රශ්න ගතියක්, සීතල ගතියක් තියෙනවා. සැකෙන් දහතුවක් උදාක් තියෙනවා. මේ පඨවි ආපෝ ධාතු හැර කිස් කියාගයක් සත්‍ය වශයෙන් නැහැ. උදාහරණයක් මේකක් ගමු මත් කැලක් කරනවා සර්. මේකේ පිටපතියක් තියෙන එක තමයි ආපෝ ධාතු. ඒකේ රත්නයක් පිටලක් තියෙන දීපෝ ධාතු. ඒකේ සදබවක් මුත්පත්ක් බවක් තියෙන පඨවි ධාතු. ඒක පුංජිලා තියෙන ආපෝ ධාතු. මේ මස් කෑල්ලක තියෙන මේ පඩවි වෙනයි ආපෝ වෙනයි තේජෝ වෙනයි වායෝ වෙනයි කියලා වෙනකොට මස් කීයක් තියෙනවා. මේ නියපොත්තක් අපි ගත්තොත් නියපොත්ත නියපොත්ත කියන සංඥාවට සිටින් තියෙන්නේ ඒක අයින් කළා මගේ නියපොත්ත කියන එකත් අයින් කළා ඊට පස්සේ මේක සූරනවා. ওই නියපොත්ත කපන සැකලකට මේ වගේ දේ. දැන් මේක කිසි බවක්වත් නැහැ. ඒ පිටිවල එකතුවක් සම්මිශ්‍රණයක් මෙතන තියෙන්නේ ඒක වතුරෙන් හැලවිලා ආපෝදාතු. මේ ආපෝදාතුවක් පඩමේ ධාතුවක් ඊට අමතරව මේ කියන රස සීතල ගතියක් හැර මේ පොත්තක් කියන දෙයක් විශ්නාද. මෙන්න මේ ආකාරයෙන්ම ශරීරයේ පවර කොටසක් දැක්සත් පවර නමකින් අපි හඳුන්වනවා ඒ කිසිම කොටසක මම බවක් මගේ බවක් ඇත්තෙත් නැහැ ඒ කිසිම කොටසක අප කියන සංඥාවක් ඇත්තෙත් නැහැ ඒවා ධාතු මාත්‍රය මේ අවබෝධය කරගන්න ඕන දැන් මේ ශරීරයේ කෙස් මෙන්නේ කියලා කිසිම කෙස් පිට බලලා පටකින් තමයි සමානයි. සත්‍යකට දාන කිසිම කෙස්. එන්න ලොම් කියලා ලොම් ටිකක් සත්‍යකට දාන. මේ අත්සාවල කියන නියපොතු මෙන්නේ කියලා නියපොතු ටිකක් කිසිම බලලා සත්‍යකට දීසු කරනවා. දත් හරියට බොරු දත් පිට එකක් ගලවන වාසේ මේ දත් පිට අයින් කරනවා. මුළු සිරුර පුරාම වැසී ගැති මේ සම අපි සම්පූර්ණයෙන් කෙටු දෙයක් වෙන්න පටන් ආසී ඒ සමබලව පැත්තට ආවා. මේ හැම හැම කියලා අපි කතා කළාට ඒ හැම කියන සංඥාවක් අපේ සිිතේ ඒක මගේ කියන එකක් සිිතේ ඒ හැමේ තියෙන වෙන මොකක්වත් මේ සීතල කතියක් නැත්නම් වස්න ගතියක් සෙත් ගතියක් හඩ ගතියක් මුත්තු ගතියක් සිිතින් ගුණ ගතියක් පැටලියක් සිදුවා ඒ හැරසමක් කියලා දෙයක් නෑ දැන් සම සම්පූර්ණයෙන් අයින් කරලා මේක මම ගැලවූ සතෙක් කෙනෙක් මේ කියන මස්තදල්ලක් කෙනෙක් සත්‍යයටපත් වෙනවා. මේ ඔක්කොම දේශන මස් කැදලි ඇතුලේ තියෙන මස් ආහාර ඇට ඇට මිදුළු ආදී යන්ත්‍රාත්මක තියෙනවා කොටස් තියෙනවා නම් ඒ සෑම එකම පඨවි ආපෝ තේජෝ වායු ධාතු පෙර සංසිතයක් නෙවෙයි අපි මේ මස් පිටායන කරනවා ආහාර ටික අයින් කරනවා වකුගඩු බඩවැල් සිනහදී ආදී කොටස් ඔක්කොම ඇතුළට ඇතුළු වෙනවා. ඇටසැකින් ලක් ඉතුරු වෙනවා නම් ඇටකට ගොඩක් ඉතුරු වෙනවා නම් අන්‍යේන හත්සක් පිටං අන්‍යේන පාදක් පිටං අන්‍යේන ධම්මයක් පිටං මේ විදිහට දක්වා තියෙනවා නේද ප්‍රධානම මහතේ සතරවත් ප්‍රධාන මේ එකේ කැටකැලි පසකට මේ සිදුවෙනවා. හරියට සමාධිමත් සිතකින් මේක කළා නම් මෙහිදී අප මේ විස්තර කරන්න යන ශූන්‍යතාවයේ සිටට සිනියන. රූපණෙමි සිටට නොවැදී යන කිසි ඇහැට මේ සිටට මේ රූප කොට පේන්නේ නැති වෙනවා. දැන් මේක නොසිදු වුණා නම් පසුව කෝ කරන්න ඒකත් බැරි වුණා නම් මේ එකේ කොටස් 10ක් වෙන් කරන්න. දැන් අපි දවස් හතරම එකට ගමු මේ මුළු ඇඟේම. මේ ඇඟේ තියෙන වතුර ගතිය, චිත්ත ගතිය මෙන්න. මේ ඇඟේ තියෙන වස්න ගතිය, සීතල ගතිය මෙන්න. මේ ඇඟ පිංගිලා තියෙන ආකාරය මෙන්න. මේ ඇඟේ තියෙන පටවි ගතිය මෙන්න. ඒ කියන්නේ සබ්බ ගතිය මුළු ගතිය. මේ හතර හරියටම සමාධියකින් දකින්න. මෙන්න මේකේ තියෙන සබ්බ ගතිය මුළු ගතිය. මුළු ඇඟේ මෙන්න මේක තියෙන දෙක ගතිය වතුර ගතිය. මේක තියෙන රක්ෂණ සීතල තීජෝ ගතිය මෙන්න. මෙන්න මේක පුන්දිලයි වායෝ ගතිය. මේ හතර සිතින් හතර පැත්තට ගන්න කරන්නේ. පටේදී පසකට දාන්න ආපෝ තවත් පසකට දින් දාන්න හේතු අනිත් පැත්තට වායු අනිත් පැත්තට මේ කොටස් සහ හතර පැත්තට අනිත් කරනවා මේ දේශිතද ශූන්‍යතාවය දිස්සනා හරියට කළා නම් බුදුරජාණන් වහන්සේ එනිසා වදාලා මෙහෙම කළාට පස්සේ අතපරම් විඥානං ජීව අවසිස්සති කියලා ධාතු බංග සූත්‍රය. මෙහෙම කළාට පසුව විඥානයේ පමණක්ිත පමණක් පවතින පාවෙන අපන්තරක්යක් ඇති මේ චිත්තරාසු නිදර්ශනයක් වූ නිසා